බලන්න පොඩ්ඩක් නිෂ්පාදනය පිළිබඳව. නිතේ 133 කින් වැටුණා රබර් 100 තවත් 32 කින් වැටුණා. විදේශ ආදායම පහළ බැහැලා තියෙනවා 116 කින්. ඉතින් මේ අයවැය පරතරය විශාල අයවැය පරතරයක් තියෙනවා. රජයේ ණය ගෙවන්න 140ක් දලදේශීය ආදායමෙන් වෙන් කරන්න ඕනේ. කර බදු ගෙවන්නේ රටේ ජනතාව 180ක් ඕනේ. ඒක නිසා තමයි තිත්ත කසාය බොන්නේ කියලා කියන්නේ තිත්ත බෙහෙතක් බොන්න තියෙන්නේ මේකට ඉසඳුම ඒක තමයි කියලා. තිත්ත තිත්ත බෙහෙත් මේ රටේ හොරුන්ට නෑ. මේ රටේ කැසිනෝ මුදලාලිලට නෑ. ඒ වගේ පාදද ආර්ථිකයක් හදලා